ඊළඟට බුද්ධික බුද්ධික මහත්මයා ඔසරයි හඳුනන්නේ මේ YouTube එකේ තමයි ප්‍රශ්න කීපයක් තියෙන්නේ. පළවෙනි ප්‍රශ්නය පසුව සමාදන් වූ ස්වාමින් වහන්සේට කටින චීවර පූජා කිරීම පිළිබඳව පැහැදිලි කර දෙන්න. පසුව සමාදන් වූ භික්ෂුන් වහන්සේ නමකට කටින චීවරයක් පිළිගන්නට බෑ. ඒ කියන්නේ කටින පින්කමක් කටිනාස්තරණ විනය කර්මය කරන්න බෑ. එතකොට ඒබඳු භික්ෂුන් වහන්සේ නමක් සම්බන්ධව දායකයාට පුළුවන්කම තියෙන වස්සාවාසික චීවර පූජාවක් කරන්න පුළුවන්. ඒ චීවරය අරගෙන ඒ භික්ෂුන් වහන්සේලාට කටිනාස්තරණ කියන විනය කර්මය කරන්න බෑ. ඒක බුද්ධ ප්‍රඥප්තිය. පෙරවස් සමාදන් වුණා. ඒ කියන්නේ ඇසල පොයට පහවදා වස් සමාදන් වුණු භික්ෂුන් වහන්සේලාට පමණයි තමන්ට ලැබෙන චීවරය කටිනාස්තරණ විනය කර්මය කරලා කටින පූජාවක් හැටියට ඒක පිළිගන්නට පුළුවන් වෙනවා.